තෙරුවන් සරණයි. අපි අලුත් මාතෘකාවක් යටතේ දේශනා ටිකක් අරගෙන එන තීරණය කළා. මොකද මේ සතිමත් බව ගැන තමයි අපි කතා කරන්නේ. ඕනම දෙයකට ඉහලින් සතිය කියන එක තියාගන්න පුළුවන්. කියන කාරණය අපි කතා කරන්නේ. ඉතින් ඒ සතිය කියන එක පුරුදු කරන අයට අනුග්‍රහ පිණිස දේශනා මාලාවක් අපි අරගෙන එන තීරණය කළා. ප්ලේලිස්ට් එකේ වෙනම කැටගරි එකක තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක හොයාගන්න පුළුවන් වෙන්න මම වෙනම ප්ලේලිස්ට් එකකට දානවා. වෙනම කැටගරි කරනවා. ඉතින් අපි කතා කරන්න හිතුවා මේ සතිය පුරුදු කිරීමේ ආනිසංස. මොකද භාගතුන් වහන්සේ දැන් ත්‍රිපිටකයට අනුව පොතේ හැටියට ගත්තත් සතිපට්ඨාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සූත්‍රය දේශනා කරන්න කලින්ම මේ ආනිසංස ටිකක් දේශනා කරලා තියෙනවා. මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ආනිසංස ටිකක් අපිට ලැබෙනවා සතිය කියන එක පුරුදු කරොත් සතිපට්ඨානය කියන එක පුහුණු කළොත් කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි මේ පොතේ දැනුමක් ගොඩ ගහ ගන්න නෙමෙයි යන්නේ. අපි කතා කරන්නේ හැම දේශනාවකම ප්‍රායෝගිකව කොහොමද මේක පුහුණු කරන්නේ කියන එක ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න විදිය. ඉතින් මට හිතුණා මේ ආනිසංස හත මේ ජීවිතේදීම අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ මොන විදියටද කියලා. සතිය පුරුදු කරාම කොහොමද ඒක වෙන්නේ කියන එක දැනුවත් කරන්න විග්‍රහ කරන්න. එතකොට තමයි අපිට උනන්දුවක් ඇති වෙන්නේ. ඉතින් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස හතක් දේශනා කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරන්න කලින් දේශනා කරන්න කලින් ඒක පටන් අරගෙනම තියෙන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා. ඒ කියන්නේ මේ මහණෙනි මේක තමයි එකම ක්‍රමය එකම මග මේ ආනිසංස හත ලබා ගන්න. ඉතින් මෙච්චර පැහැදිලිව සවිසුද්ධ වශයෙන් දේශනා කරලා තියෙන බුද්ධ වචනය ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. බුදු කෙනෙක් ආවට ගියාට වචනයක් ප්‍රකාශ කරන්නේ නැහැ කියන එකවත් අපිට තාම මතක නැහැ. මෙච්චර ලස්සනට එකම ක්‍රමයයි තියෙන්නේ මේ දේවල් ලබන්න කියලා කියලා තියෙද්දිත් අපි කොහෙද යන්නේ කියන ගැන අපි නැවත වතාවක් හිතන්න හිතන්න වෙනවා. ඉතින් මේ ආනිසංස හතෙන් අද මම මේකේ කතා කරන්නේ පළවෙනි එක ගැන. පළවෙනි ආනිසංසය ඒකේ තියෙන සත්තානං විසුද්ධිය. ඔක තමයි පොතේ තියෙන්නේ. ඒ කියන්නේ සත්වයන්ගේ පිරිසිදුකම පිණිස, ශුද්ධිය පිණිස, පාරිශුද්ධිය පිණිස හේතු වෙන එකම මගයි තියෙන්නේ ඒ තමයි සතිපට්ඨානය. ওই තමයි සාමාන්‍ය සරල අර්ථය. <clears throat> ඉතින් ඇත්තටම කියනවා නම් මේ සත්වයන්ගේ පිරිසිදු බව කියලා කියන්නේ 아무ත් එකක් නෙමෙයි අපේ හිත පිරිසිදු කරගන්න එක තමයි. අපේ సంతානයේ ශුද්ධියක් තමයි මේ කතා කරන්නේ. ඉතින් මේක මේ ජීවිතේ කරන්න පුළුවන් කියලා මේ බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. මේ ආනිසංසහත මේ ජීවිතේදී ළඟා කරගන්න පුළුවන්. මෙහෙම එකක් කියන්නේ භාගතුන් වහන්සේ විතරයි. මේ මේ ජීවිතයේ මේ අරමුණක් මේ වගේ දෙයක් සත්වයන්ගේ පාරිශුද්ධියක් ළඟා කරගන්න පුළුවන් කියලා වෙන ශාස්ත්‍රවරු කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ මරණින් මත්තේ තමයි ඒක තියෙන්නේ. මේ ජීවිතේ බෑ. ඉතින් අවාසනාව තමයි මෙහෙම මේ ජීවිතේදීම මේක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා ස්ථීර වශයෙන් කියපු භාග්‍යවතුන් වහන්සේ වැනි ශාස්ත්‍රූවරයෙක් උරුම කරගෙන ඉන අපේ බෞද්ධයොත් අවාසනාව හිතාගෙන ඉන්නවා මේක මේ ජීවිතේ බෑ. මේක මෛත්‍රී බුදුන් එනකන් ඉන්න ඕනේ. අපිට පාරමීමදි තව සෑහෙන සංසාරේ ඇවිදින්න ඕනි කියන තැනකට තමයි 99ක් දෙනාම ඉන්නේ වර්තමානයේ. 100ට එක්කෙනෙක් වගේ කලාතුරකින් කෙනෙක් මේක මේ ජීවිතේ ඉවර කරන්න පුළුවන් කියන හැඟීමෙන් වැඩ කරනවා. ඉතින් ඕක බෑ කියන්න, ඔය සසරට ප්‍රේම කරන්න, කෙලෙස් ප්‍රේම කරන්න, නිදහසට කාරණා බොහෝ ඉදිරිපත් කරනවා අපේ මිනිස්සු. ඒකටම තල්ලු දෙන බණ තමයි අපිට ඇහෙන්නේ. සංසාරයට යන හැටි, කරදර වලින් ආරක්ෂා වෙන හැටි, සංසාරගත ප්‍රේමවන්තයෝ හොයාගන්න හැටි, ඕව තමයි අපිට ඇහෙන්නේ. අපිටත් ඉතින් විකිනෙන්නෙත් එහෙම බණ තමයි. මොකද මිනිසුන්ට ඕනි එහෙම. මොකද මේක මේ ජීවිතේ ඉවර කරන්න ඕනි කියලා භාගතුන් වහන්සේ මෙච්චර සුවිසුද්ධ වශයෙන් කියපු බුද්ධ වචනේත් අපිට මතක නැහැ. ඒක අපිට විශ්වාස නැහැ. ඉතින් ඒ වචනේ විශ්වාස කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ අල්ප පිරිසකට විතරයි. ඒක තමයි ස්වභාවය. මොකද ලෝකය කියන්නේ සත්‍යයට බය තැනක්. ලෝකේ ඉන්න මිනිස්සු සත්‍යයට බයයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ බොරුවෙන් ජීවත් වෙන්නේ. ඒක තමයි මෙතනදී ඔප්පු වෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේක මේ ජීවිතයේදීම කරන්න පුළුවන්. සත්වයන්ගේ විසුද්ධියක් අපේ సంతානය සුද්ධ කරගන්න පුළුවන්. හිත පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් මේ ආනිසංස හතේ අන්තිමට තමයි නිවන කියන එක තියෙන්නේ. ඉන් මෙහා නිවනට මෙහා ලැබෙන ආනිසංස ටිකක්. ඉතින් නිවනට මෙහා ආනිසංස හයක් කියලා තියෙනවා. මේ ජීවිතේම සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. ඒ හය ලැබුවත් ඇති වගේ හැඟීමක් තියෙන. හයක් ඕනේ මේ පළවෙනි එක ලැබුවත් ඇති එච්චර සහනයක් එනවා. ඒක ලැබුණත්. ඉතින් මෙතන තියෙන දැන් මේක මේ ජීවිතේදීම සාක්ෂාත් කරන්න පුළුවන් කියලානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඇයි අපිට මේක තේරෙන්නේ නැත්තේ? ඇයි අපිට මේක විශ්වාස නැත්තේ? හේතුව තමයි අපිට ඉස්සෙල්ලා මේ මෙහෙම එකක් ඇහෙන්න ඕනේ. හරියට ඇහෙන්න ඕනේ. ආවට ගියාට නෙමෙයි හරියට ඇහෙන්න ඕනේ. අපි කියන්නේ ටක්කෙට ඇහෙන්න ඕනේ පොයින්ට් එකට ඇහෙන්න ඕනේ හරියටම ටයිම් එකට ඇහෙන්නත් ඕනේ ඒකට කියන්නේ අපි සුතමේ ඥානය පොතේ හැටියට හරියටම ටයිම් එකට එක එක්කෙනාගේ ටයිම් එක වෙනයි මේ වගේ දෙයක් ඇහෙන්න ටයිම් එකට ටක්කෙටම පොයින්ට් එකටම කතා කරලා ඇහුනොත් සුතමේ වශයෙන් ඔන්න ඒක තමයි පළවෙනියටම වෙන්න ඕනි මේක මේ ජීවිතේ ඉවර කරන්න පුළුවන් කියන මේ තැනට එන්න ඉස්සෙල්ලාම අපිට මේක ඇහෙන්න ඕනි සුතමේ වශයෙන් තේරෙන්න ඕනි ඉතින් එහෙම ඇහිච්ච කෙනෙකුට තමයි මේක නුවණින් කල්පනා කරලා බලන්න හිතෙන්නේ කොහොමද මේක වෙන්නේ මෙහෙමද අර එහෙමද කියලා අර චින්තාමය ප්‍රඥාව කියලා අපි පොතේ හැටියට කියන්නේ ඒක තමයි නුවණින් කල්පනා කරලා බලන්න හිතෙන්නේ ඇහුනොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඇහෙන්නේත් කලාතුරකින් කෙනෙකුට ඇහුණ අයගෙනුත් 1000කින් එක්කෙනෙකුට 100කින් එක්කෙනෙකුට වගේ තමයි මේක නුවණින් කල්පනා කරලා බලන්න හිතෙන්නේ නැත්තම් අපේ බහුතරයක් මේ කණෙන් අහලා අර කණෙන් පිට කරලා අතපිය දහගන්නයි ඉන්නේ. එතකොට හිතන්න මේ ලක්ෂයකින් 1000කින් එක්කෙනෙකුට තමයි මේක ඇහෙන්නේ. ඇහුණු අයගෙනුත් කලාතුරකින් එක්කෙනෙකුට තමයි මේක නුවණින් හිතන්න හිතන්න හිතෙන්නේ. මේක ඇත්තටම මේ ජීවිතේ ඉවර කරන්න පුළුවන්ද කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක ගැන කල්පනා කරලා නුවණින් තේරුම් ගන්න හිතෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඕකට කියන්නේ චින්තාමය ඥානය. ඊළඟ එක තමයි ඔහොම නුවණින් කල්පනා කරලා හිතලා බලන අයගෙනුත් කලාතුරකින් කෙනෙකුට මේක කරලා බලන්න ඕනි කියලා හිතක් පහළ වෙනවා. මේ ජීවිතේ මේක ඉවර කරන්න පුළුවන් කියලා එයාට ඇහුණා. එයා ඒක කල්පනා කරා. දැන් එයාට හිතෙනවා ඇත්තටම මේක උරගා බලන්න ඕනේ. ඇත්තද මේක පුළුවන්ද කියලා කරලා බලන්න හිතෙනවා. ඔකට තමයි ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. සුතමයේ චින්තාමයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක පෙළ ගැහිලා එන්න ඕනි මේ ජීවිතේ මේක ඉවර කරන්න පුළුවන් කියන හැඟීම එන්න. නැත්තම් එන්නේ නැහැ. නැත්තම් අපි ඉන්නේ අර 199ක් දෙනා ඉන්න තැන බහුතරයේ තමයි ඉන්නේ. ඕක මේ ආත්මේ බෑ. මෛත්‍රී බුදුන් වෙනකන් ඉන්න ඕනි කියාගෙන යනවා. ඉතින් මේකේ මේ සුත්තමය චින්තාමය ප්‍රත්‍යක්ෂ කියන එකෙත් හරි ලස්සන සම්බන්ධෙකුත් තියෙනවා. <clears throat> අපි හිතමු අපි මේ ජීවිතේ මේක ඉවර කරන්න පුළුවන් කියලා අපි යමක් අහනවා ශ්‍රවණය කරනවා දේශනයක්. ඊට පස්සේ අපි ඒ අනුව නුවණින් කල්පනා කරනවා. ඊට පස්සේ අපි ඒ අනුව කර බලන්න උත්සාහ කරනවා. මේක උරගා බලන්න ඒ පාරට බහිනවා. ඒ කියන්නේ ප්‍රායෝගික පුහුණුවට බහිනවා. මේ පුහුණුවට බැස්සට පස්සේ ආයෙත් ඒ කෙනා ඒහා සම්බන්ධ දේශනයක් හෝ ඒ අහපු දේශනෙම ඇහුවොත් එයාට තේරෙනවා කලින් පළවෙනි වතාවේ ඇහුවට වැඩිය දැන් වැටහෙනවා කියලා එයාටම දැනෙනවා. කලින්ට වැඩිය තේරෙනවා. ඊට පස්සේ එයා නුවණින් කල්පනා කරනකොට කලින්ට වැඩිය නුවණින් වැටහෙනවා. ඊට පස්සේ එයා නැවත කර බලනකොට කලින්ට වැඩිය හොඳට මේක පුහුණු වෙන්න පුළුවන්. මෙහෙම මේ අංග තුන මේ කොටස් තුන සර්කල් එකක් වගේ වැඩ කරන්නේ එකකට එකක් උපකාරී. මේ මේ මේ காரணා තුන වෙන් කරන්න බෑ. බෙදන්න බෑ. එතකොට මතක තියාගන්න ඔබටම තේරෙනවා ඇති සමහර මේ ප්‍රායෝගික පුහුණුවට සම්බන්ධ දේශනා එකපාරක් අහුවට වැඩිය දෙවෙනි පාර අහනකොට ගොඩාක් දේවල් පළවෙනි පාර මග හැරිලා කියලා දැනෙනවා. ගොඩාක් මග හැරිලා වෙනම වැටහෙනවා. තුන්වෙනි වතාව අහනකොට ඊට වැඩිය තේරෙනවා. හතරවෙනි වතාව අහනකොට ඊට වැඩිය තේරෙනවා. එහෙම පුදුම රහක් එක්ක තමයි මේ ප්‍රායෝගික පුහුණුව සතිය හරහා යන මේ ගමන වැඩෙන්නේ. ඉතින් ඒක කර බලපු අය උත්සාහ කරපු අයට ඒක හොඳට තේරෙනවා ඇති. ඉතින් ඔන්න ඔහම තමයි මේ ආනිසංශය මේ හතම නැත්තම් සතිය හරහා ලැබෙන මේ ආනිසංශ ටික මේ ජීවිතේදීම ලබන්න පුළුවන් දෙයක් කියන වැටහීම ඒ ඒ විශ්වාසයට එන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඉතින් මේ විදිහට තමයි මේ තමන්ගේ සුද්ධිය කියන එක පාරිශුද්ධිය කියන එක හැදෙන්නේ. ඉතින් මේක තම තමන් තනි තනිව තමන්ගේ ජීවිතයට ගලපගත යුතු දෙයක් මිසක මේක අර කරට අත දාගෙන රංචු ගැහිගෙන පිරිස් හදාගෙන එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තම තමන් තනියෙන්ම වග බලා ගන්න ඕනේ. මට මේක මේ ජීවිතේ කරන්න පුළුවන් කියලා තේරුණාට මගේ ස්වාමියාට මගේ බිරිඳට මගේ සහෝදරයාට මගේ සහෝදරයාට මගේ ආදරණීයන් තේරෙයි කියලා කියන්න බෑ. එයාට තේරුම් කරවන්න ඕනි කියලා කියලා උත්සාහ කරගෙන වැඩකුත් නෑ. මොකද අපි එකිනෙකාට ටයිම් එකක් තියනවා වෙලාවක් තියනවා මේක වැටහෙන්න. ඉතින් ඕක අපි තේරුම් අරගෙන අපිට වැටහුණා නම් පාඩුවේ තනි තනිව මේක කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මේ සතිය හරහානේ අපි දැන් මේක කරන්නේ. එතකොට මේ සතිය පුරුදු කරී කිරීමේදී මේ තමන්ගේ సంతාන සුද්ධිය, ජීවිත සුද්ධිය කියන එක ලෞකික ලෝකෝත්තර අංශ දෙකේම කරන්න පුළුවන් දෙයක්. ඒක ලෝකෝත්තර පැත්තෙන් විතරක් නෙමෙයි. මොකද අපේ මිනිස්සු මේ බණ අහන්නේ ඇත්තටම ලෝකෝත්තර ආනිසංස බලාගෙනම නෙමෙයිනේ. ලෞකික ජීවිතයේ පරමාර්ථ උදෙසා. ඉතින් ඇත්තටම සතියෙත් එහෙම තියෙනවා. සතිමත් වීමේ සතිපට්ඨාන සූත්‍රයේත් ලෝකෝත්තර පැත්තට යන්න කලින් ලෞකිකානිසංසත් තියෙනවා. නිකමට බලන්න මේ සතිමත් බව වර්තමාණයට අවදි කියන එක පුරුදු කරපු අයට මේ අත්දැකීම ඇති. අපිටත් බොහෝ පිරිසක් එහෙම අත්දැකීම් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඒගොල්ලන්ට ලැබෙන ආනිසංස කාර්යක්ෂම බව හොඳට වැඩි වෙනවා. සතිමත් කෙනාගේ. ඒකට හේතුව ඒ එතන එතන එකවරකට එක වැඩයි එක වැඩයිනේ කරන්නේ සතිමත් කෙනා. ඒ කියන්නේ එකවරකට එක වැඩක් කරන එක තමයි සතිය කියලා සාමාන්‍ය එක එක එක අර්ථයක්. එතකොට අපි එක වැඩේකට ඒ දැන් කරන වැඩේට ફોකස් කරගෙන වැඩේ කරද්දී කාලය නාස්ති වෙන්නේ නැහැ. කාලය ඉතුරු වෙනවා කියලා දැනෙනවා කලින්ට වැඩිය. ඒ වගේම අපිට වෙහෙසක් එන්නේ මහන්සියක් එන්නේ නැහැ. මොකද අපි එක දෙයක් කෙරෙහි අවධානයෙන් ඉන්නේ. ඒ වගේම අපි කරපු වැඩේ හැඩයක් තියෙනවා. අපි කරපු වැඩේ නිමාවක් වෙනවා. ඒක අපිලිවෙල වෙන්නේ නැහැ. ආපස්සට හැරිලා බලන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපි ලෞකික ජීවිතයේ යම්කිසි අරමුණක් වෙනුවෙන් වැඩ කරද්දී ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඉතාම ලේසි වෙනවා. අමාරු වෙන්නේ නැහැ. අනික තමයි ඔය ඔක්කොම අවසානයේ අපිට සතුට කියන කිතුරු වෙනවා. ඉතින් ලෞකික ජීවිතේට ඔය වගේ ආනිසංස ගොඩාක් ගන්න පුළුවන්. ලෝකෝත්තර පැත්ත ගැන 아무තෙන් කතා කරන්න ඕනේ නැහැ. ලෞකික ආනිසංසත් ඔය විදිහට ලැබෙනවා මේ සතිය කියන එක පුරුදු කරද්දී තමන්ගේ సంతානයේ ශුද්ධියත් එක තමයි ඒක වෙන්නේ. ඉතින් මේක මේ විදිහට අත්දැකපු කෙනෙකුට තේරුම් යනවා මේ සතිය කියන එක ඕනෙම පැත්තකට ඕනෙම තැනකට ගලපලා ගත්තොත් ප්‍රතිඵල සහිතයි. ඒක මරණින් මත්තට එන ප්‍රතිඵලයක් නෙමෙයි මේ ජීවිතයේදී ලැබෙන දෙයක් කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දැන් මේ මේ ජීවිතයේදීම ලැබෙයි කියන විශ්වාසය නැතිකමනේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ගොඩාක් වෙලාවට අර මම කලිනු සඳහන් කරලා ඇති ගොඩාක් වෙලාවට අපේ මිනිස්සු නිවන කියන එකත් මරණින් මත්තර තමයි දාලා තියෙන්නේ. හොඳට බලන්න කෙනෙක් මැරුණාම නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේත් එතකොට තමයි. ඔබට නිවන් සුව ලැබෙන්න කියලා. ඉතින් මේ විශ්වාසය තහවුරු වුණාම ඔය මැරුණාට පස්සේ ඔක කියන්න ඕනේ නැහැ. මේ ජීවිතේම අත්දකින්න පුළුවන් දෙයක්. හැබැයි මම කලින් වීඩියෝ වල සඳහන් කරනවා වගේ මේ සතිය කියන එක පුරුදු කරද්දී මුල් කාර්තුවේදී මුල් කාලයේදී ආරම්භක අවස්ථාවේදී මේක ඊටාම නීරසයි කටුකයි පැංගිරි වගේ වෙහෙසක් තියෙනවා හේතුවක් තියෙනවා ඒකට හේතු ගොඩාක් තියෙනවා එකක් තමයි අපිට පුරුදු නෑ මේක පුරුදු නෑ. ඒ වගේම ලෞ අපි ලෞකික ජීවිතේදී එහෙම නැත්නම් අපි පුරුදු කරගෙන ආපු රහ මේකේ ලැබෙන්නේ නෑ. මොකද අපි පුරුදු කරගෙන ආපු රහ තියෙන්නේ ඇලීම් ගැටීම් තුල. මේකේ ඇලීම් ගැටීම් එන්න එන්න අඩු වෙනකොට අර ඇලීම් ගැටීම් එක්ක ආපු රහ නැති හන්දා මේක නීරස වෙනවා. ඒ නිසා වෙහෙසයි කටුකයි. හැබැයි මේ මුල් කාර්තුවේදී අපි සත්පුරුෂයන්ගේ පිහිට ආශිර්වාදයේ උපකාර ඇතුව මේක කරගෙන ගියොත් ටික කාලයක් මේක පුහුණු වෙනකොට ඇත්තටම විසුද්ධියක් වෙනවා කියන එක පේන්න ගන්නවා යන්තම් දැනෙන්න ගන්නවා. ඉතින් අපිට සත්පුරුෂයන්ගේ ආශ්‍රය මේ මුල් කාලුවේ මුල් කාර්තුවේදී අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ කියන්නේ අපිට ගයිඩ් කරන්න කෙනෙක් ඕනේ අපිට ගුරුවරයෙක් ඕනේ කියලා කියන්නේ ඒ නිසායි මුල් කාලයේදී අපිට උපදෙස් ගන්න ගන්න අපිව ගයිඩ් කරන්න අපිට මඟ පෙන්වන්න ගුරුවරයෙක් ඕනේ සත්පුරුෂයෙක් ඕනේ. නොලැබුණොත් සත්පුරුෂයෙක් නොලැබුණොත් ලත් තැනම ලොප් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද එයාට තේරෙන්නේ මේ මුල් කාලේ මේක කොහොමද ගලපගන්නේ කියලා විශාල කටුක නීරස වෙහෙසකින් තමයි මේක කරගෙන යන්නේ. ගොඩාක් මර උගුල් තියනවා, පැටලෙන තැන් තියනවා. ඒවා ලියා ගන්න ගුරුවරයෙක් ඕනේ. ඉතින් ඔය විදිහට ගුරුවරයෙක්ගේ සත්පුරුෂයෙක්ගේ පිහිට ඇතුව කාලයක් කරගෙන යනකොට තමයි ඇත්තටම සුද්ධියක් තියෙනවා කියලා පොඩ්ඩක් දැනෙන්න ගන්න, පේන්න ගන්න. මේ නිසා තමයි මේක පටන් ගත්තට පස්සේ අපිට උදව් කරන්න කෙනෙක් ඕනි වෙන්නේ. ඒ නිසා පුළු පුළුවන් අය ආරම්භ කරන අයට උදව් කරන්න ඕනි කියන්නේ මෙන්න මේ නිසයි. ඒක ඒ තමයි සත්පුරුෂයා. හැබැයි වර්තමානයේ ඒකේ අනිත් පැත්ත තමයි ගොඩක් තියෙන්නේ. අමාරුවෙන් හරි මේක කරන්න පටන් ගත්තට පස්සේ ඇනුම් පද කියන්නයි, කෙකි දාන්නයි, උදළු දාන්නයි බාල්දි දාන්නයි තමයි කට්ටිය ඉන්නේ. ඒ ඒ හැම එකක් අපේ රටේ තියෙනවා. පටන් ගත්තට පස්සේ ඒක කරගෙන යන්න ඉඩ දෙන්නෙම නැහැ. කෙක්ක දානවා. ඉතින් සත්පුරුෂයෙක් කියන්නේ කවුද කියන එක එතකොට තේරුම් ගන්න ඕනේ. මේක කරන්න පටන් ගත්තොත් අත දෙනවා නම් යම් කිසි කෙනෙක් සපෝට් කරනවා නම් වචනකින් හරි කෙනෙක් මේක තල්ලු කරගෙන ඉස්සරහට යන්න ඕන ඔබ තේරුම් ගන්න. ඒ තමයි ඔබට ඉන්න සත්පුරුෂයා. ඒ නිසා සත්පුරුෂයෙක්ගේ ඇසුරේ මේක පුහුණු කරන්න පටන් ගත යුතු වෙනවා. එහෙම නැති වුණොත් අපිට සාමාන්‍ය තියෙන කටුක වෙහෙසට වැඩිය විශාල වෙහෙසක් දැනෙන්න ගන්නවා. ඉතින් මේක කරබැලීමේ කැමැත්ත මේ ජීවිතයේදී මේකේ ආනිසංස අපිට විඳින්න පුළුවන් මේ ජීවිතයේදී මේකේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් කියන විශ්වාසයෙන් කරබැලීමේ කැමැත්ත ආවේ නැත්නම් අපේ මනසේ තිරසංසත් එක්කේ මනසේ ඇත්තටම කිසිම වෙනසක් නැහැ කරබැලීමේ කැමැත්ත ආවේ නැත්තම්. ඒ නිසා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මිනිස්සෙකුට තමයි මේක කරන්න පුළුවන්. බුදු කෙනෙක් පවා පහළ වෙන්නේ මනුෂ්‍යාත්ම භාවයකදී. ඒ නිසා මේක අපිට ලැබිලා තියෙන අවස්ථාව ලේසි පාසු අවස්ථාවක් නෙමෙයි. ඉතින් අපි ගෙවන වර්තමානයේ ගෙවිලා යන හැම මොහොතකම හැම තප්පරයකම හැම චිත්තක්ෂණයකම අවස්ථාව තියෙනවා අපිට මේක මේ ජීවිතේ ඉවර කරන්න ඕනි කියන චේතනාවෙන් කරබැලීමේ අවස්ථාව හැම මොහොතකම ලැබෙනවා. ඔබ තමයි තීරණය කරන්න ඕනි මේක සසරට ඒ ඒ චිත්තක්ෂණය ඒ මොහොත පාවිච්චි කරනවද නැත්නම් නිවනට පාවිච්චි කරනවද කියලා ඔබ තමයි තීරණය කරන්න ඕනේ. නැත්නම් අපායට යන්න ඔබ පාර කපා ගන්නවද නිවනට යන්න පාර කපා ගන්නවද කියලා ඔබම තමයි තීරණය කරන්න ඕනේ. ඒක හැම චිත්තක්ෂණයකම එළඹෙනවා. හැම වර්තමාන මොහොතකම ඒක එළඹෙනවා. ඉතින් ඔක ලොකු සායනාංශය කියන්නේ ඔන්නෝක තේරුම් ගන්න එක තමයි ෂණ සම්පත්තිය කියන්නේ කියලා. අපි ඉස්සරහට එළඹෙන හැම වර්තමාන මොහොතකම අපිට අර මනමේ කුමාරි මනමේ කුමාරයයි හොරයි රණ්ඩු වෙන වෙලාවේ කඩුව දෙන්න තීරණය කරේ හොරාටද කුමාරයාටද කියන එක අනුව වගේ මේ ලොකු සාංශය කියන්නේ මේ හැම මොහොතකම හැම තප්පරයකම හැම වර්තමාන චිත්තක්ෂණයකම අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා අපි කඩුව දෙන්නේ අපායටද නිවනටද කියන එක තෝරගන්න. ඉතින් මේක තේරෙනවා නම් කෙනෙකුට ඕක තමයි ෂණ සම්පත්තිය කියන්නේ. ඒ කියන්නේ මම මේ චිත්තක්ෂණයේ කඩුව දෙන්නේ නිවනටද සසරටද අපායටද නිවනටද කෙලෙස් වලටද නිවනටද ඒක සතිය හරහා තමයි තීරණය කරන්න තියෙන්නේ. ඉතින් ඔබ මේ එළඹෙන හැම චිත්තක්ෂණයකම සතිය පිහිටවනවා කියන්නේ එතනදී ඔබේ సంతානය සුද්ධ වෙනවා. ඔබ කඩුව දීලා තියෙන නිවනට මිසක් අපායට නෙමෙයි. ඉතින් ඔය තමයි ෂණ සම්පත්තිය කියන්නේ. ඉතින් අපේ මිනිස්සු මොකද කරන්නේ අපිට තවම පාරමී පිරিলা නැහැ අපිට තව ආයුෂ තියෙනවා තව කල් තියෙනවා මෛත්‍රී බුදුන් පහළ වෙනකන් යනවා කිය කියා ඔය යන්නේ වෙන මොකටවත් නෙමෙයි ඔය ප්‍රේම කරන්නේ සංසාරයට ඔය කඩුව දීලා තියෙන්නේ සංසාරයට අපායට තමයි කඩුව දීලා තියෙන්නේ ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක මේ ජීවිතේ ඉවර කරන්න පුළුවන්ද කියලා අඩු ගානේ උරගා බලන්නවත් උත්සාහයක් ගත යුතුයි කියන එක තේරුම් ගත යුතු වෙනවා. ෂණ සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම්. ඉතින් මේ సంతානය සුද්ධ කරන එක සතිය හරහත් මේ సంతානය සුද්ධ කරන එක සිද්ධ වෙන්න නම් අපේ සීලයේ සහ දෘෂ්ටියේ සුද්ධ වීමක් වෙන්න ඕනේ. සීලය සුද්ධ වෙනවා කියන එක කියන්නේ සාමාන්‍යයෙන් බුදුරණන් ආය දේශනා කරන්නේ ප්‍රඥාවන්තයාට තමයි සීලය වැඩෙන්නේ. වෙන කෙනෙකුට සීලය වැඩෙන්නේ නැහැ. ඉතින් ප්‍රඥාව කියන කියන්නේ සතිය හරහා. මොකද මේ සතිය තියෙන කෙනාටම තමයි ඉතින් ඇත්තටම සීලය වැඩෙන්නේ. සීලය ප්‍රගුණ වෙන්නේ පූර්ණ්‍ය වෙන්නේ සතිය තියෙන කෙනාටම තමයි. ඒ කෙනාට තමයි ශික්ෂාපදවලට ආරක්ෂා වෙන්න පුළුවන් වෙන්නේ. ඒ හේතු සහිතව දැකගෙන එතනට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හිතමු අපි සීලයක් ගැන නොසිතා සතියෙන් වැඩ පටන් ගන්නවා. මේ ඉන්න තැන ඉඳලා මේ වැඩේ කරන්න පටන් ගන්නවා. එතකොට මෙයාට ටිකෙන් ටික ඉස්සරහට යනකොට ওই සතියට සම්පජඤ්ඤය කියන එක එකතු වෙනකොට එයාට තේරෙනවා සීලය නැතුව ඉස්සරහට යන්න බෑ කියලා. ඒක ආයේ බලෙන් දෙන්න ඕනේ එයාට පෙනිපෙනි දැක දැක දැන දැන තමයි එයා සීලයට එන්නේ. එතකොට අය අමුතුවෙන් එයාට බලෙන් මේක රකින්න කියලා කියලා දෙන්න අවශ්‍යතාවයක් ඉන්නේ ඒ විදිහට සතිය හරහා සම්පජඤ්ඤයත් එක්ක සීලයට අනුග්‍රහ ලැබෙනවා. ඒ සීලය තිබුණු අඩුපාඩුකම් හදාගෙන සීලය සුද්ධ කරගත්තාම සුද්ධ කරගෙන ඒ හරහා සතියට ගියාම සම්පජාඤ්ඤේ හරහා නැවත සීලයට අනුග්‍රහ ලැබෙනවා. ඒ විදිහට මේ කාරණා තුනත් අර මම මුලින් කියපු සුතමය, චින්තාමය, ප්‍රත්‍යක්ෂ ඥාන තුන එකිනෙකට සපෝට් වගේ මේ කාරණා තුනත් එකිනෙකට සම්බන්ධයි. ඒ විදිහට සීලයේ සුද්ධිය ටික ටික එන්න එන්න තමයි අපේ సంతාන සුද්ධිය හැදෙන්නේ. දෘෂ්ටියේ සුද්ධ වීම කියලා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. මේක මේ ජීවිතේ කර බලන්න පුළුවන් කියන මේ ජීවිතේ අත්දකින්න පුළුවන් කියන විශ්වාසය ගන්න එක. ඒ දැක්ම වෙනස් වෙන්න ඕනේ. ඕක හදා ගන්න තමයි තියෙන ලොකුම අමාරුව. අපේ මිනිසුන්ගේ මනසින් ඕක අයින් කරන්න ලේසි නැහැ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ ගැන විශ්වාසය නැහැ කියන එක තමයි ඔය කියන්නේ. වෙන මොකවත් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ ඔන්න ඕක. වෙන මොකුත් නෙමෙයි. ධර්මය කෙරෙහි කියන්නේ බුදුරන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි තමන්ගේ ගුරුවරයා කෙරෙහි විශ්වාසය ඇති වෙනවා කියන කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ ඔන්නේ දෘෂ්ටිය සුද්ධ වෙනවා කියන එක. ඉතින් අපේ අය හිතන් ඉන්නේ ශ්‍රද්ධාව කියන්නේ මේ මල් මාලා තිය තිය වැඳ වැඳ යන එකක්, පිංකම් කරන එකක්, පිරිකර ගිහිල්ලා ගොඩ ගහන එකක්, උදේ හිට රෑ වෙනකන් දොහොත් මුදුන් තියාගෙන වැඳ වැඳ ඉන්න එකක් කියලා හිතන් ඉන්නේ. ඒක නෙමෙයි ඇත්තරම නියම ශ්‍රද්ධාව. විශ්වාසය කියන්නේ තමන්ගේ ගුරුවරයා කෙරෙහි පූර්ණ විශ්වාසය තියෙන්න ඕනේ මේක කරන්න පුළුවන් කියලා. මොකද අපි ගුරුවරයා තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. අපේ ගුරු ලොකු ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරුව තුලින් ගුරු හාමුදුරුව තුලින් තමයි බුදු හාමුදුරුව දකින්නේ. ඒක අපිට විශ්වාස නැහැ. ඉතින් ගුරුවරයා ගැන පූර්ණ විශ්වාසය ආවට පස්සේ ජීවිතේ උනත් දෙන්න පුළුවන්. ඔය අපේ මිනිස්සු භාවනා කරන්න කලින් තුනුරුවන්ටයි ගුරුවරයන්ටයි ජීවිතේ පූජා කරනවා කියලා වාක්‍ය ටිකක් කියනවනේ. ඔය වාක්‍යයක් කිව්වට ඕක හරියන්නේ නැහැ. ඔය වාක්‍යයකට ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය කාරණේ තමයි. දෘෂ්ටිය සුද්ධ වීම තමයි ඔය වාක්‍යයකට ඇවිල්ලා තියෙන්නේ. අපේ මිනිස්සු වාක්‍යකින් ඔහේ කියුවට ඒකේ අර්ථයක් දන්නේ නැහැ. ඒක එන්නේ නැහැ හැංගීමෙන් එන්නේ නැහැ. අය අමුතුවෙන් ඔක කියන්න ඕනේ නැහැ. මේ ජීවිතයේ මේක ඉවර කරන්න පුළුවන් හැඟීම ආවනම් ආවට පස්සේ යාට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන ගුරුවරයා ගැන විශ්වාසයක් එනවා බෙල්ල ඉල්ලුවත් දෙන්න පුළුවන් එතකොට. ආයේ කිසිම ප්‍රශ්න කිරීමක් නැහැ. ගුරුවරයා ඇහු ඉල්ලුවොත් බෙල්ල දීපන් මට උඹේ කියලා මේ ආයේ මොනවත් අහන්නේ නැහැ. මට නිවන් දකින්න පුළුවන් වෙනවාද එතකොට මම ජීවිතේ දුන්නොත් මට මාර්ගඵල ලැබෙනවද අහන්නේ නැහැ ඒවා. එච්චර විශ්වාසයක් අධැහිීමක් එනවා. මේකදී ඒ දෘෂ්ටිය සුද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජීවිතේ කර බලන්න ඕනි කියන මේ හැඟීම නැතුව ඒ දෘෂ්ටිය සුද්ධ උනේ නැතිනම් එයාගේ సంతානිය සුද්ධ වෙන්නේ නැහැ. පළවෙනි ආනිසංසෙ එන්නේ ඉතින් ওই විදිහට ওই කාරණා දෙකේ සුද්ධියක් එන්න ඕනේ. ඉතින් ඔක එන්නේ සතිය හරහා විතරයි. ඒ නිසායි බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ට තමයි මේ කාරණා ටික සාක්ෂාත් වෙන්නේ කියලා. ඉතින් මේ මේ විදිහට මේ අපි ගෙවන හැම වර්තමාන මොහොතකම සතිය කියන එක පිහිටවනවා නම් සතිමත් බව කියන එක එනවා නම් සිහිය කියන එක තියෙනවා නම් අවදිය කියන එක එනවා නම් ඒ සතිමත් චිත්තක්ෂණේ අපේ సంతානය සුද්ධයි. කෙලිසුන්ගෙන් විනිර්මුක්තයි. අපි කෙලෙස් ගැටවලින් බැඳිලා නැහැ. කෙලස් ගැටවලට අහු වෙලා නැහැ. සංසාරයට කඩුව දීලා නැහැ. නිවනට තමයි අත දීගෙන යන්නේ. ඒතකොට තමයි సంతානි සුද්ධ වෙන්නේ. ඒක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට තමයි පටන් ගන්න ඕනේ. එකපාරට මේ පැය ගණන් මුළු දවසේම සිහියෙන් ඉන්න බෑ. ගොඩාක් ඔය සිහිය පුරුදු කරන අයට තියෙන ප්‍රශ්නයක් ඒක. එක චිත්තක්ෂණයකට හරි සතිය පිහිටෙවුවා නම් ඒකට සතුටු වෙලා ඊළඟ චිත්තක්ෂණයට අවදිය තියෙන එක තමයි අපි කරන්න ඕනේ. එක දිගටම මේක පුහුණුවේ යෙදුනොත්, නිතිපතා පුහුණුවේ යෙදුනොත්, සතත අභ්‍යාසයේ යෙදුනොත් අපිට මේ ආනිසංසය පූර්ණ වශයෙන් තියනවා කියලා දකින්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ මුල් කාර්තුවේ අපිට වෙහෙසක් තියනවා කාලයක් මේක අත නෑර කරාම ඇත්තටම సంతානිය සුද්ධ වෙනවා කියලා පේන්න ගන්නවා. ඒ කියන්නේ එන්න එන්න අපේ ආකල්පවල වෙනසක් දැනෙන්න ගන්නවා. අපේ ආතති අසහන අඩු වෙන්න ගන්නවා. අපි ජීවිතය දිහා බලපු කෝණය වෙනස් වෙන්න ගන්නවා. දේවල් දිහා කලින් බලපු විදියට නෙමෙයි දැන් බලන්නේ කියලා තේරෙන්න ගන්නවා. අපි බයෙන් පැනලා දුවපු දුක් දුම්නස් වලට මූණ දෙන විදිය වෙනසක් වෙනවා කියලා දැනෙන්න ගන්නවා. අපි බයේ මුළු ගැන්නුණු රාග, ద్వේස, මෝහ කියන කෙලෙස් මනසේ උපන්නාම හටගත්තාම අපි ඒව කෙරෙහි දක්වන ප්‍රතිචාර වෙනස් වෙන්න ගන්නවා. කලින් දක්වපු ආකල්ප නෙමෙයි ඒව කෙරෙහි තියෙන්නේ කියලා දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ సంతානිය සුද්ධයි. ඕකම ඇති ඔය පළවෙනි ආනිසංසයම ඇති නිවන නොලබුවත්. සැනසීමෙන් ජීවත් වෙන්න. ඉතින් මේක තමයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ. මම මේ කෙටියෙන් කියන්නේ. මේ මේ ජීවිතේදීම මේ ඒ තමන්ගේ సంతානය සුද්ධ කරගන්න ඕන නම් සුද්ධියක් ඕනි නම් ඒකායන මගයි තියෙන්නේ සතිය විතරයි. හතිපට්ඨානෙ විතරයි. එච්චරයි. ඉතින් හොඳට බලන්න ඕක ඕනෙම ධර්ම කාරණයකට ගලපලා බැලුවොත් සතිමත් චිත්තක්ෂණයක අපේ මනස රාගදේශ වලින් විනිර්මුක්තයි. ඒ මොහොතේ සුද්ධියක් තියෙනවා ඒ චිත්තක්ෂණේ. ඉතින් අපි ඒ නිසා තමයි මේ ඉඳගෙන සතිමත් වෙනකොට හුස්මක් එක්ක යාළු වෙන්න කියන්නේ. ඇවිදිනකොට යටිපතුලට අවධානය තියලා තමන් ඇවිදින ඉරියව්වත් එක්ක යාළු වෙන්න කියන්නේ. එදිනෙදා වැඩක් කරනකොට එදිනෙදා වැඩත් එක්ක අවදියෙන් ඉන්න සතිමත්ව ඉන්න එකත් එක්ක යාළු වෙන්න කියන්නේ හැඟීමක් ආවේගයක් ආවහම ඒකට පණින්න නැතුව ඒක දිහා අවදි මනසින් නිරීක්ෂණය කරන්න බලන්න කියලා කියන්නේ ඔන්න ඔය නිසයි. මොකද සතිමත් සෑම චිත්තක්ෂණයකම අපේ මනස සුද්ධයි. సంతානිය සුද්ධයි. ඉතින් උඟ කාලයක් පුහුණු කරන්න ඕනේ. පුහුණු කිරීමෙන් තමයි අර ඔකට උපමාවක් කියනවා ලොකු සාමින්හන්සේ ඔය ගොවිතැන් කරන මිනිස්සු අලුතෙන් උදැල්ලක් ඇත්තක් පොරවක් හදාගත්තාම ඒකට ලී මිටක්නේ අපි ගහන්නේ අලුතෙන් මිටක් ගහනවා. ඒක හදපු මුල්ම කාලේ ඒ මිට ගොරෝසුයි. අලුත්ම ලී මිට ගොරෝසුයි. ඉතින් මේ මිනිස්සයා ඒ උදැල්ලෙන් හරි කැත්තෙන් පොරවෙන් හරි කාලයක් වැඩ කරනකොට ඕක අතට ගෙවෙනවා. මැදිලා මැදිලා ගෙවෙනවා. ඉතින් කාලයක් ගියාම මේ මිට ඊටාම සිනිඳුයි මතු පිට පෘෂ්ඨය. ඊටාම සිනිඳු ලීයක් බවට පත් වෙනවා. ඒක පේන්නේ ඒක දැනෙන්නේ කාලයක් ගියාම. අපි දවස ගානේ බැලුවොත් මේක සිනිඳු වෙනවද ගෙවෙනවද කියලා පේන්නේ දැනෙන්නේ ඉතින් මුල් කාලේ හරි අමාරුවෙන් තමයි මේ ගොරෝසු මිට අත් දෙකට වෙහෙසයි. නමුත් ඒක පාවිච්චි කරන්න කරන්න ඩිංග ඩිංග ගෙවෙනවා. කාලයක් ගියාම තේරෙනවා අනේ මේකේ සෑහෙන ගෙවීමක් වෙලා තියෙනවා. දැන් මේ මිට ඊටාම අතට පහසුයි. සුද්ධියක් වෙලා තියෙනවා. ඒ වගේ තමයි මේ සතිය පුරුදු කරන එකෙත් මුල් කාර්තුවේ වෙහෙස කර බවක් තියෙනවා. නීරස ගතියක් තියෙනවා. මොකද අපේ පුරුදු රටාවෙන් මනස පුරුදු මනස පවත්වපු පුරුදු රටාවෙන් වෙනස් රටාවකට පුරුදු කරන්න යන්නේ. ඒක ලේසි නෑ. මොකද මනස ඡන්දේ දෙන්නේ කෙලෙස් වලට. දැන් අපි මේ හුරු කරන්න හදන්නේ නිකලෙස් පැත්තට ඡන්දේ දී ගන්න. ඒක ලේසි නෑ. අපිට පුරුදු සංසාරයට ඡන්දෙ දීලා අපි දැන් ඡන්දෙ දෙන්න හදන්නේ නිවනට. ඒක ලේසි නෑ. ඒක මනසට පුරුදු නෑ. ඒක පොඩ්ඩක් අහු වෙනකන් නීරස ගතියක් තියෙනවා. සත්පුරුෂයෙක් එක්ක මේක පුරුදු කරන්න කියන්නේ ඒ නිසයි. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට පියවරෙන් පියවරට හුස්මෙන් හුස්මට මොහොතෙන් මොහොතට අපි සතිය ගැලපුවොත් මේ ආනිසංසය අපිට භුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඒකට 아무තු ප්‍රාර්ථනාවුනි නෑ. මං හිතනවා ඔබට සතිය කියන එක ඉස්සරහින් තියාගෙන වැඩ කරන්න යම්කිසි උනන්දුවක් එන්නේ නැති කියලා මේ කාරණා ටිකෙන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකදී මුණ ගැහෙමු සතිය පුරුදු කිරීමේ ඊළඟ ආනිසංසත් එක්ක. තෙරුවන් සරණයි.